ධර්මානුශාසනාව ධර්මානුශාසනාව පවත්වන අද දේශකයන්න් වහන්සේ වාර්යපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරය කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරය යන උභය විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ද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 වාසනාවන්ත පින්වත මේ තුම්ලෝතලය මෛත්‍රී ජලයෙන් තෙමා වදාළ කාරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් අප හැම දිනාටම ඊටාම් වැදගත් ප්‍රයෝජනවත් අර්ථයක් පැහැදිලි කර දීමට දේශනා කර වදාළ සූත්‍ර පාඨයක් තමයි අද මේ ධර්ම දේශනාව සඳහා අප විසින් මාතෘකාවක් හැටියට ප්‍රකාශ කරන්නට යෙදුනේ. මේ සූත්‍ර පාඨය අයිති වෙන්නේ අපේ සූත්‍ර පිටකයේ උදාන පාළියේ එහෙම නැත්නම් කුද්ධක නිකායට අයත් උදාන පාළියේ පඨම නානා තිත්‍ය සූත්‍රයට මේ හැම දිනාම දැන් සූදානම් වෙන්නේ අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දහම් මඟ යම් පමණකට තේරුම් ගන්න. සෑම ඉරු දිනකම වගේ උදේ කාලේ අපේ රටේ බොහෝ දෙනා මේ ධර්ම දේශනාවන්ට ඇහුම්කන් දෙනවා. මේ රටේ চিරප් ප්‍රසිද්ධ වික්ත ධර්මදර මහා සංඝයා වහන්සේ එහෙම නැත්නම් දේශකයන් වහන්සේලා ධර්ම දේශනා පවත්වනවා. ඒ අනුව මේ හැම දිනාටම පුළුවන්කම ලැබිලා තියෙනවා මේ ධර්ම දේශනාවන්ට ඇහුම්කන් දීලා තමන්ට නොඑක් විදිහේ ධර්මානුකූල අත්දැකීම් රාශියක් ජීවිතයට එකතු කරගන්න. බණහන හැම කෙනෙක්ම කල්පනාවට ගන්න ඕන දෙයක් තමයි මේ එක එක ධර්ම දේශනාව තුළින් තමන්ගේ ජීවිතයට මොනවද එකතු කරගන්නේ? එහෙම නැත්නම් ඒ අද්දකීම් Taman මෙතෙක් වෙනකොට එකතු කරගෙන තියෙනවා. Taman තුල තියෙන දුර්වලකම් මගහරවා ගන්නට ඒ ඒ ධර්මදේශනා වලින් මොනවද ලබා ගන්නට පුළුවන් කියන එක පිළිබඳව විමසීමකින් සිහිබුද්ධියකින් සිහිය පිහිටුවාගෙන ධර්ම ශ්‍රවණය කළොත් විශාල ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හුදෙක් ධර්ම දේශනාවකට ඇහුම්කන් දීම පමණක් නෙමෙයි ඒ ධර්මය අහලා ඉවර වෙලා ඊළඟ මොහොතේ ඉඳලා තමන් එය තමන්ගේ ජීවිතය ඉතාම වැදගත් අත්දැකීමක් බවට පත් කරගෙන ජීවිතය සකස් කරගන්නට යොදාගත්තොත් තමයි ඒ ධර්ම දේශනාවෙන් හෝ ශ්‍රවණයෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. අද මේ ධර්ම දේශනාව සඳහා මේ ඉදිරිපත් කරපු මාතෘකාව අපේ බුදුරජාණන් වහන්සේ අපට හොඳ වැදගත් අර්ථයක් ප්‍රකාශ කරන්නටයි දේශනා කරලා තියෙන්නේ. ඉමේසු කිර සජ්ජන්ති ඒකේ සමන බ්‍රාහ්මණ විග්ගයිහනං විරදන්ති ජනා ඒකංග දස්සිනෝ. අපේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර පාඨයෙන් අපට උගන්වනවා අපි නොඑක් මතවාද ඇති කරගන්නවා. සම්ඩු සරුවල් කරගන්නවා. ගහ බැන ගන්නවා. විවිධාකාර විවාදවලට එකතු වෙනවා. ඒ වගේන් කිසිම විසඳුමක් නැතුව තරහ මරහ ඇති කරගෙන වෛරය ක්‍රෝධය දියුණු කරගෙන ඔවුන් ඔවුන් එන කොටාගෙන අපි ජීවත් වෙනවා. මොකක්ද මේකට හේතුව? හැම කෙනෙක්ම යම් යම් බැඳීම් ඔස්සේ යම් යම් දැකීම් ඔස්සේ ලෝකේ දිහා බලන්න පුරුදු වීම නිසායි. එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේ හිටිය විවිධ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ එහෙම නැත්නම් නොඑක් මිත්‍යා මත ගත් අය තමන්ගේ මතවාදයේ අනුව නොඑක් වැරදි මත ඉදිරිපත් කරනවා. ඒ මතයට තවත් කණ්ඩායමක් විරුද්ධ වෙනවා. ඒ මතයට තවත් කණ්ඩායමක් විරුද්ධ වෙනවා. මෙන්න මේක නිසා ඔවුනොන් කලහ විවාද විග්‍රහ ඇති කරගන්නවා. ඒ තුලින් සමාජය තුල විශාල අසහනයක් ඇති වෙනවා. ඒ අසහනය නිසා හැමදාම මුළු මහත් සමාජයම නොසන්සුන් විදිහට පවතිනවා. මේක විය යුත්තක්ද? අපේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙය නොවිය යුත්තක් හැටියට. අපේ බුදුරජාණන් වහන්සේ සරත් නුවර ජේතවනාරාමේ වැඩ වැඩ වාසය කරන කාලේ ඔය සරත් නුවර අවට ප්‍රදේශයේ තුල නොයේක් දෘෂ්ටි තියෙන නොඑක් දැකීම් ඇති නානාවිද ශ්‍රමණයෝ බ්‍රාහ්මණයෝ පරිබ්‍රාජකයෝ තවත් විදිහකින් කියනවා නම් බෞද්ධ මතය නොයිවසන නිවැරදි මතයට එන්න අකමැති විවිධ පිරිස් හිටියා. ඒ අය පූජක කණ්ඩායම් හැටියට තමයි සමාජයේ ගැවසුනේ. ඒ අය අතර විවිධ මතවාද ඇති වෙලා තිබුණා. මේ මතවාද නිසා ඔවුනොන් තවත් කෙනෙකුට විරුද්ධකම් කරමින් ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, පරිගැනීමේ අරමුණෙන් ක්‍රියා කරන්න පටන් ගත්තා. සවැත්නුවර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ සමග වැඩ සිටිය භික්ෂූන් වහන්සේලා පින්ඩපාත චාරිකාවක හැසිරෙනවා. මේ හැසිරෙන අවස්ථාවලදී උන්වහන්සේලාට මේ පරිසරය තුල මේ අවට නගරවල ගම්වල මෙසේ දකින්ට ලැබෙන මේ විවාද අවස්ථා එහෙම නැත්නම් කලහකාරී අවස්ථා පිළිබඳව උන්වහන්සේලාට යම් යම් දේ තේරුණා. මේ ලෝකේ ජීවත් වෙච්ච එදා ඇතැම් ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ විවිධ මතවාද පළ කරන්න පටන් ගත්තා. සස්සතෝ ලෝකෝ ඉදමේව සත්‍යං මෝඝමඤ්ඤා එක කොටසක් කියන්න පටන් ගත්තා එක ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිසක් මේ ලෝකයේ සදාකාලිකයි මේක තමයි ලෝකයේ ඇත්ත අනිත් හේරම බොරු. තව කොටසක් එතකොට කියනවා අසස්සතෝ ලෝකෝ ඉදමේව සත්‍යං මෝඝමඤ්ඤා. නෑ නෑ මේ ලෝකයේ සදාකාලික නෑ. මේක තමයි සත්‍යය. අනිත් අයගේ හේරම දේවල් බොරු. තවත් පිරිසක් කියනවා අන්තවා ලෝකෝ ඉදමේව සත්‍යං මෝඝමඤ්ඤා. මේ ලෝකයට කෙලවරක් තියෙනවා. අනිත් මේක තමයි ඇත්ත. අනිත් අය කියන්නේ බොරු. තව කොටසක් කියනවා නෑ නෑ මේ ලෝකේ අනන්තයි කෙලවරක් නෑ. ඒක තමයි ඇත්ත. අනිත් අය කියන්නේ බොරු. තවත් පිරිසක් කියනවා මේ ජීවයයි ශරීරයයි. එහෙම නැත්නම් හිත, කය කියන දෙක එකක්. තව අය කියනවා නෑ මේක දෙකක්. තව අය කියන්න පටන් ගත්තා මරණින් පස්සේ නැවත උත්පත්තියක් තියෙනවා ආත්මයක් තියෙනවා තව කොටසක් කියනවා නෑ නෑ මරණින් පස්සේ ආත්මයක් නැහැ, උත්පත්තියක් නැහැ. මෙන්න මේ විදිහට විවිධ මතවාද ඇති කරගෙන ඔවුනොවුන් මේ ලෝකයේ පිළිබඳව තම තමන්ගේ පරපුරෙන් තම තමන්ගේ ආචාර්යවරු කියපු දේ පමණක්ම හිතාගෙන ඒ පමණක්ම මෙනෙහි කරමින් ඒ මතයම ඉදිරිපත් කරනවා හැබැයි ඒ කිසිවෙකුටත් ප්‍රත්‍යක්ෂ ඥානයක් තිබුණේ නැහැ. ලෝකයේ සදාකාලිකද කියන එක පිළිබඳව ඔවුන්ට දැනුමක් නැහැ. සදාකාලික නෑ කියන අයත් කියන්නේ ඔවුන්ගේ ගුරුවරු ඒ අයගේ ගුරුවරු ඔවුන්ට උගන්ලා තිබ්බ නිසා. මේ නිසා එක එක කණ්ඩායම් වලට බෙදිච්ච උදවිය ඒ කණ්ඩායම් තුල මතවාද ගරු කරමින් කිසිම පරීක්ෂණයක් කරන්නේ නැතුව විමසීමක් කරන්නේ නැතුව ඒ මතවාදයේ තුල එල්බිලා ජීවත් වුණා විතරක් නෙමෙයි අනිත් අයගේ මතවාද ගර්හාවට ලක් කරනවා. උපහාසයට ලක් කරනවා. මේ උපහාසයට ගර්හාවට ලක් වෙනකොට ඒ ගර්හාවට ලක් වෙන පිරිස් ලක් වෙන කණ්ඩායම් ඔවුන්ට විරුද්ධව නොඑක් විදිහේ කලහකාරී තත්ත්වයන් නැති කරගන්නවා. අන්තිමට මොකද කරන්නේ? මේවට විසඳුමක් නැතුව මේ පිළිබඳ හැබෑ ඇත්තක් හොයාගන්න බැරුව සියලුම දෙනා මේ ව්‍යාජ විදිහට කටයුතු කිරීම නිසා එතන කලහයක් ඇති වෙනවා. ඔවුන් අවියාවුද වලින් ගහගන්න පටන් ගන්නවා. තුවාල කරන්න පටන් ගන්නවා, ලේහලා ගන්න පටන් ගන්නවා, විශාල විපත්තියක් වෙනවා. පින්ඩපාතයේ හැසිරෙන භික්ෂූන් වහන්සේලා මේ తත්වය දැක්කා. දැකලා භික්ෂූන් වහන්සේලා ගිහින් බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ස්වාමීනි රටේ තියෙන తත්වය මෙන්න මේකයි. අපි මේ පින්ඩපාතේ යනකොට මේ බෞද්ධ විරෝධී එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව විශ්වාස නොකරන, ඒ පිළිබඳව සොයා නොබලන, විවිධ අන්තවාදී කොටස් එකතු වෙලා ඒ අයගේ මතවාද ඉදිරිපත් කරමින් ඔවුනොවුන් අතරද කිසිම එකඟතාවයකට එන්න බැරුව ඔවුන් විශාල වශයෙන් කලබල ඇති කරගනිමින් සම්ඩු සරුවල් කරගනිමින් විශාල විපත්තියක් ඇති කරගන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ ප්‍රකාශ කරනවා. අඤ්ඤතිත්‍යා භික්කවේ පරිබ්බාජකා අන්ධා අචක්කුකා අත්තං නජානಂತಿ අනත්තං න ජානಂತಿ ධම්මං න ජානಂತಿ අධම්මං න ජානಂತಿ මහණෙනි මේ නොයෙක් අන්‍ය තීර්ථකයෝ පරිබ්‍රාජකයෝ ශ්‍රමණයෝ අන්ධ විදියට යමක් හරි හැටි හොයන්න උත්සාහයක් ගන්න නැතුව හරි හැටි යමක් යමක් දිහා බලන්න උත්සාහයක් ගන්න නැතුව අර්ථය දන්නෙත් නැහැ අනර්ථය දන්නෙත් නැහැ ධර්මය දන්නෙත් නැහැ අධර්මය දන්නෙත් නැහැ. ඒවා දැනගන්න ඕනකමක් දක්වන්නෙත් නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ මේ කාරණේ භික්ෂූන් වහන්සේට පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ తত্ত্বය අපි හොඳට තේරුම් ගන්න ඕන පින්නතුනි. මේ ලෝකේ අපි ජීවත් වෙන පරිසරය තුලත් අපට විවිධ මතවාද දකින්නට ඇහෙන්න සැලැස්තිලා තියෙනවා. ඒ තුලයි අපි ජීවත් වෙන්නේ. ඇයි මේ එක කාරණයක් පිළිබඳව විවිධ මත ඇති වෙන්නේ. මොකද එක එක කෝණ වලින් ඒ ඒ කණ්ඩායම් බලන්න පුරුදු වීම නිසා. නිදර්ශනයක් හැටියට ගත්තාම අවු කණ්ණාඩියකින් එහෙම නැත්නම් නිල් වීදුරුවක් තියෙන කණ්ණාඩියකින් ලෝකේ බලනකොට අපිට ලෝකේ පේන්නේ නිල් පාටට. කළු වීදුරුවක් තියෙන කණ්ණාඩියකින් ලෝකේ බලනකොට අපිට පේන්නේ ලෝකේ කළු පාටට. හැබැයි ලෝකේ නිල් නිල්ුනේත් නැහැ. හැබැයි ලෝකේ කළුුනේත් නැහැ. හැබැයි ලෝකේ සිදු වුණෙත් නැහැ. එහෙමනම් ලෝකයේ පිළිබඳව අපි දකින චිත්‍රය මොනතරම් වැරදිද? ලෝකයේ දිහා බලනකොට අපි එක විදිහකට බලන්න පුරුදු වෙන්න ඕන. අපට බුද්ධියක් තියෙනවා, හිතන්න මතන්න පුළුවන් ශක්තියක් තියෙනවා, දැනුගත්කම් අපිට ලබා ගන්න ක්‍රම තියෙනවා, පොතපත බහුල වෙලා තියෙනවා, කල්යාණ මිත්‍රව අපට ආශ්‍රය කරන්න පුළුවන්, උගතුන් අපට ආශ්‍රය කරන්න පුළුවන්. ඒ තුලින් අපේ දැනුම ප්‍රබෝධමත් කරගෙන ලෝකයේ දිහා නිවැරදිව බලන්න අපි උත්සාහවන්ත ඕන. අපේ මති මතාන්තර නොඑක් දේවල් තියෙන්න පුළුවනි. අපේ දෙමව්පියන්ගේ මති මතාන්තර තියෙනවා. අපේ ගුරුවරුන්ගේ මති මතාන්තර තියෙනවා. අපේ ආච්චිලාගේ සීයලාගේ ඒ ආගේ තාත්තලාගේ අම්මලාගේ මති මතාන්තර තියෙනවා. ඒක වැරදි නම් ඒ වැරදි මතේම අපි ඉන්නවද? ඒක අපි කල්පනාවට ගන්න ඕන. අද තියෙන ලෝක තත්ත්වය අනුව, අද තියෙන සමාජ තත්ත්වය අනුව එදා නිවැරදි කියපු දේ අද වැරදි වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඒ නිසා ජීවත් වෙන පරිසරයට අනුව හැබැයි ඇත්ත හොයා ගැනීමේ වටිනාකමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළින් අපට උගන්වන්නේ. බුදුරජාණන් වහන්සේ එදා මේ පරිබ්‍රාජකයින්ට විවිධ මතවාද අරගෙන ක්‍රියා කරමින් ගහබැනගත් සම්ඩු සරුවල් කරපු උදවිය පිළිබඳව හොඳ නිදර්ශන කතාවක් ඉදිරිපත් කරනවා. මා හිතන්නේ මේ නිදර්ශන කතාව මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබට අතිශයින් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී මේ தત્ත්වය පැහැදිලි කරන්නට ඒ අතීත පුවතක් උන්වහන්සේ ඉදිරිපත් කරනවා. උන්වහන්සේ ප්‍රකාශ කරනවා ඉස්සර කාලේ මේ ප්‍රදේශයේ රජෙක් හිටියා. ඒ රජතුමා එක්තරා පුරුෂයෙකුට කතා කරලා කියනවා මේ සවැත් නුවර ජීවත් වන සියලුම අන්ධයන්ට එක තැනකට එකතු වෙන්න තෙයි කියලා. ඉතින් જાතියෙන්ම උත්පත්තියෙන්ම කවදාවත් මේ ලෝකයේ දැකලා නැති මේ ಜಾති අන්ධයෝ ටික මේ පුරුෂයා එක තැනකට එකතු කරනවා. එකතු කරලා රජතුමාට දැනුම් දෙනවා රජතුමනි ඔබේ නියමය අනුව මේ සියලුම ಜಾති අන්ධයෝ උත්පත්තියෙන්ම අන්ධ වෙලා ඉපදිලා ඉන්න සැවැත් නුවර අන්ධ පිරිස දැන් එකතු කරලා ඉන්නවා කියලා. රජතුමා ඊළඟට මේ පුරුෂයාට කියනවා පුරුෂය දැන් මේ ಜಾති අන්දයින්ට මගේ ඇතා පෙන්වන්න. එහෙම නැත්නම් රජතුමාගේ මංගල හස්තිය පෙන්වන්නට කියලා කියනවා. ඊළඟට රාජ රාජ පුරුෂයා මොකද කරන්නේ? මේ ಜಾති අන්දයෝ ටික එකතු කරලා රජුගේ ඇතා ඒ අන්දයින්ට පෙන්වන්න උත්සාහ කරනවා. දැන් කොහොමද මේ අන්දයින්ට ඇතෙක් පෙන්වන්නේ පින්නොත් මහ ලොකු ගැටලුවක්. ඉතින් කොහොමද කරන්නේ? මේ අන්දයෝ කණ්ඩායම් වලට බෙදලා එක කණ්ඩායමකට කතා කරලා කියනවා. ඒකච්ඡානං ජච්ඡන්දානං හත්තිස්ස සීසං දස්සේසි. එක කණ්ඩායමක් එකතු කරගෙන ගිහින් ඇතාගේ ඉස ළඟ තියලා මෙන්න ඇතා කියලා ඇතා පෙන්නනවා. එතකොට මේ ඇයට ස්පර්ශයෙන් තමයි යමක් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අන්ධ නිසා. මේ අන්ධයෝ ටික ඇස ඇතාගේ ඉස අල්ලාගෙන ඉන්නවා මේන් ඇතා කියලා. තව කොටසකට මේ රාජපුරුෂයා පෙන්නනවා ඇත අල්ලගන්න දෙනවා ඇතාගේ කන් දෙක. දැන් මේ කට්ටිය මේ જાති අන්දයෝ ටික ඇතාගේ කන් දෙක අල්ලගෙන ඉන්නවා මේන් ඇතා කියලා හිතාගෙන. තව කොටසකට ඇතාගේ දල දෙක අල්ලගන්න කියනවා. මෙන්න ඇතා කියලා දැන් ඇතා අඟවනවා මෙන්න ඇතෙක් ඉන්නවා කියලා. තවත් කොටසකට ඇතාගේ සොඳ අල්ලා ගන්න දෙනවා. හොඳ වැල. තවත් කොටසකට ඇතාගේ ශරීරයේ බඩ ප්‍රදේශයේ, කය ප්‍රදේශයේ අල්ලා ගන්න දෙනවා. තවත් කොටසකට ඇතාගේ පාදය අල්ලා ගන්න දෙනවා. තවත් කොටසකට ඇතාගේ කලවය අල්ලා ගන්න දෙනවා. තවත් කොටසකට ඇතාගේ නගුට අල්ලා ගන්න දෙනවා, වල්ගේ අල්ලා ගන්න දෙනවා. තවත් කොටසකට ඇතාගේ වල්ගේ කෙලවර අල්ලා ගන්න දෙනවා. දැන් මේ ಜಾති අන්දයින්ට මේ ඇතා පෙන්වන ක්‍රමය මේ ಜಾති අන්දය කොටස් කරලා මෙන්න ඇතා කියලා රාජපුරුෂෝ ඒ ඇතාගේ එක එක අංග ටික අල්ලා ගන්න කියලා ඇතා පිළිබඳ තමන්ගේ දැනුම වර්ධනය කරගන්න අවස්ථාව දෙනවා. ඊට පස්සේ රජතුමා රාජපුරුෂයාට කතා කරලා කියනවා රාජපුරුෂය දැන් නුඹ මගේ යථා පෙන්වද මේ අන්දයින්ට? එහෙමයි ස්වාමීනි. ඔබතුමාගේ මේ මගුල් ලතා මේ සවැත් නුවර ඉන්න අන්දයින් සියලුම දෙනාට දැන් පෙන්ලා තියෙනවා. ඊට පස්සේ රජුරු මේ අයගෙන් අහනවා මේ අන්දයින්ගෙන් අහනවා දැන් නුඹලා මේ මගුල් ඇතා හොඳට දැක්කද? එහෙමයි ස්වාමීනි අපි ඔබතුමාගේ ඇතා හොඳට දැකලයි මේ ඉන්නේ. ඊළඟට රජතුමා අහනවා එහෙනම් දැන් මේ ඇතාගේ හැටි කියන්න කියලා. ඉතින් දැන් මුලින්ම අර දල ඇතාගේ කන මේ ඇතාගේ ඉසාල්ලා ගත්ත අයගෙන් අහනවා මොන වාගේද ඇතා කියලා. ඒ පිරිස කියනවා ඇතා හරියට කලගෙඩියක් කියලා. ඇතා කියන්නේ කලගෙඩියක්. මොකද මේ අන්ධයෝ කලේ කලයක ස්වභාවය අතගාලා දැනගෙන තියෙනවා. ඇතාගේ ඔළුව අල්ලගත්තායි කියනවා ඇතා කලගෙඩියක් කියලා. ඊළඟට ඇතාගේ කන අල්ලගත්තා එකෙන් අහනවා ඇතා කොයි වගේ සතෙක්ද කියලා. ඊළඟට කියනවා ඇතා කුල්ලක් වගේ කියලා. දල අල්ලගත්තා එකෙන් අහනවා ඇතා මොන වගේ සතෙක්ද කියලා. ඇතා විය ගහ. සීසාන්න ගන්නකොට පාවිච්චි කරන නගුලේ විය ගහ වගේ කියනවා. ඇතාගේ සොඬ අල්ලගත්ත අයගෙන් අහනවා ඇතා කොයි වගේද කියලා. ඇතා නගුලක් වගේ කියලා කියනවා. ඇතාගේ කය ප්‍රදේශය අල්ලගත්ත අයගෙන් රජතු මහනවා ඇතා මොන වගේද කියලා. ඇතා අටුවක් වගේ කියලා කියනවා වී ගබඩා කරන අටුවක් වගේ කියලා. ඇතාගේ පය අල්ලගත්ත අයගෙන් අහනවා කකුල් හරිය අල්ලගත්ත අයගෙන් ඇතා මොන වගේද? ඇතා හරියට කණුවක් කියලා කියනවා. කලවේ අල්ලගත්ත අයගෙන් අහනවා ඇතා මොන වගේද කියලා. ඇතා මෝල් ගහක් වගේ කියලා කියනවා. ඇතා වංගෙඩියක් වගේ කියලා කියනවා. කල නගුට අල්ලගත් අයගෙන් අහනවා ඇතා මොන වගේද කියලා. ඇතා මෝල් ගහක් වගේ කියනවා. වල්ගේ අල්ලගත්ත අයගෙන් අර වල්ගේ කෙලවර අල්ලගත්ත අයගෙන් අහපුවාම කියනවා ඇතා හරියට මුස්නක් වගේ කියලා. දැන් බලන්න මේ එකම ඇතා පිළිබඳ මේ ಜಾති අන්දයෝ Tamanට මේ ලෝකය දැකගන්න Tamanගේ ඇස් ශක්තිමත් නොවන නිසා ඇතා පිළිබඳව ඇති කරගත්ත චිත්‍රය. මේක බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට පැහැදිලි කරනවා මිනිස්සු එක එක කෝණ වලින් බලන්න උත්සාහ කිරීම නිසා ඇත්ත හොයාගන්න බැරුව දඟලනවා කියන එක. එතකොට මේ ಜಾති අන්දයෝ ටික එකතු වෙලා කරන්නේ ඇතා පිළිබඳ විවිධ චිත්‍ර මවාගෙන ඒ මවාගත්ත චිත්‍රයට අනුව ඔවුන් ක්‍රියා කිරීම. මේකේ විශාල අවුලක් ඇති වෙනවා. දැන් ඊළඟට මේ කණ්ඩායම් අතර ලොකු මතභේදයක් ඇති වෙනවා. අර ඇතාගේ ඉසාලගත් අය කියනවා ඇතා කලයක් වගේ කියලා. ඊළඟට කන් අල්ලා ගත්ත අය කියනවා නෑ නෑ කලයක් වගේ නෙමේ හුල්ලක් වගේ කියලා කියනවා. ඊළඟට දලාල දලාල්ලා ගත්ත අය කියනවා ඇතා විය ගහක් වගේ කියලා. අනිත් අය කියනවා නෑ නෑ ඔය සේරම වැඩ වැරදි. සොඬ අල්ලා ගත්ත අය කියනවා ඇතා නගුලක් වගේ කියලා. එතකොට එක මේ එකම කණ්ඩායම් එකම අන්දයෝ ටික අතර සියලුම දෙනා ඇස් අන්දයි එකම අන්දයෝ අතර එක මතයක් නෑ. එක කාරණයක් පිළිබඳ එක මතයක් නැහැ. ඇයි ඔවුන්ට තියෙන කෝණය අනුව තමයි ඔවුන් මේ දිහා බලලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙන්න මේ තීර්ථකයින්ටත් ශ්‍රමණ බ්‍රාහ්මණයින්ටත් අන්‍ය මතධර්ම උදවියටත් එක තමන් එල්බගත්ත මතයේ තහවුරු වෙලා ඉන්නවා ලෝකය හරියට බලන්න ඕනකමක් නැහැ. විමසීමකින් බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ විමසීමකින් බලන්න අවශ්‍යතාවයක් නැති නිසා ඔවුන් මොකද කරන්නේ? විග්ගයිහනං විවදಂತಿ. ගහ බැන ගන්නවා. විවාද කරනවා. තමන්ගේ මතය හරි අනුන්ගේ මතේ වැරදි කියන තීන්දුවට එනවා. ඒ විතරක් නෙමේ ඒ ගැන විවිධ විවිධ මතවාද ප්‍රචාර ඇති කරනවා. මේ තුලින් සමාජය තුල නොසන්සුන්කමක් ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් මේ එක් එක් මත ඇයි අපට ඇති වෙන්නේ? ඒක ඊටාම වැදගත් දෙයක්. අපට යම්සි කාරණයක් පිළිබඳව ඒක මතයක් ඇති නොවි විවිධ මත ඇති වෙන්නේ ඇයි? අපි යම් යම් බැඳීම් වලට හිර කරලා තියෙනවා. අපට ලැබෙන ලැබීම් උඩ කෙනෙක් කල්පනා කරනවා මේ ලැබීම මට අඩු වෙනවා මම නිවැරදි මතය හොයන්න ගියොත්. මම නිවැරදි මතය තුල ක්‍රියාත්මක වෙන්න ගියොත් මම මට ලැබෙන්න තියෙන අලා ලාභය නොලැබී යනවා. ඒ තුලින් මට විශාල පාඩුවක්. ඒ නිසා මම නිවැරදි මතය හොයන්න යන්නේ නැහැ. මම මට උගන්වලා තියෙන මතය අනුව. අපේ දෙමව්පියෝ කියපු මතය අනුව. අපේ ගුරුවරු කියපු මතය අනුව. අපි උපතින්ම ලබාගත්ත මතය අනුව අපි ඒ තුල ජීවත් වෙනවා කියලා තමන්ගේ මතය තහවුරු කරගන්න විවිධ ව්‍යාජ උපක්‍රම යොදනවා. මේක තමයි භයානකම தත්ත්වය. ව්‍යාජත්වයට එහෙම නැත්නම් තියෙන දේ ඇත්ත නැති කරලා නැත්ත ඇති කරලා සමාජයට යමක් ඉදිරිපත් කරන්න උත්සාහ වෙනවා. එතකොට මේ උත්සාහය තුල එහෙම නැත්නම් මේ ඉදිරිපත් කිරීම තුල ඒවා පිළිබඳ අහන උදවිය, ඒවා පිළිබඳ සවන් දෙන උදවිය බොහොම බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු අවස්ථාවකටයි අපි දැන් පැමිණලා තියෙන්නේ. අපි කල්පනාවට ගන්නට ඕනේ කෙනෙක් කියන දෙයක්ම හරියට ඒ විදිහට අපි පිළිගන්නවද? ඔහු ඇයි මේ දේ මේ විදිහට කියන්නේ? ඔහුට තියෙන යම්කිසි අලාභයක් වහගන්න. අලාභය අකාමකා ගන්න ඔහු කියන දේ තුල අපි ජීවත් වෙනවාද? එහෙම නැත්නම් අපි තව දුරටත් බුදුරජාණන් වහන්සේගේ බෞද්ධ ඉගැන්වීම් ක්‍රමය තුල ජීවත් වෙනවා නම් අපි තව දුරටත් හිතලා විමසලා බලලා ක්‍රියාත්මක වෙනවද? හැම දෙයක්ම නිවැරදිව යහපත් කිරීම තමයි බුද්ධ දේශනාව අනුව වැදගත් වෙන්නේ. යමක් නිවැරදිව යහපත්ව තමන්ගේ හෘදේ සාක්ෂියට එකඟව තමන් ඇත්ත නැත්ත හොයලා බලලා විමසීමෙන් යුක්තව ක්‍රියාත්මක වීමේ අදහස අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ විමාංශක සූත්‍රයේදී අපට උගන්වලා තියෙනවා. උන්වහන්සේ පෙන්눔 කරන විදිහට අපි කාලාම සූත්‍රය ගත්තොත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව අපට උගන්වන දේ තමයි තමන්ගේ දෙමව්පියෝ කිව්වා කියලා, තමන්ගේ ගුරුවරු කිව්වා කියලා, තමන්ගේ ගුරු පරම්පරාව කිව්වා කියලා, තමන්ගේ මුතුන් මිත්තු තමන්ට ඉගැන්වුවයි කියලා එහෙම නැත්නම් මේක පොතේ මේ විදිහට ලියලා තියෙනවයි කියලා එහෙම නැත්නම් ඒ ඒ පොතට ගුරු වෙච්ච තවත් ග්‍රන්ථයක මේක මෙහෙම ලියලා තියෙනවයි කියලා පිළිගන්න යන්න එපා. Taman හැම කෙනෙකුටම ශක්තියක් තියෙනවා ලෝකයේ පිළිබඳ ඇහැ ඇරලා බලන්න. ඒ தත්වය තුල Taman ජීවත් වෙන්න ඕන. එහෙම නැත්නම් අපි අන්ධයෝ රලක් වගේ. අන්ධයෝ රලක් එකට ගැට ගහගෙන එක එක අන්ධයා තවත් අන්ධයෙකුගෙන් යමක් අහලා ඉගෙන ගන්නවා වගේ විශාල මායාවක විශාල පැටලිල්ලකට අහු වෙලා ලෝකය දැනගන්න බැරුව අපි අතරමං වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. හැම දෙයක්ම නිවැරදිව කිරීම යහපත්ව කිරීම උන්වහන්සේ අගය කරන්නේ මේ தત્ත්වයේ යටතේ. සවැත් නුවර තෝදෙය කියන බමුණගේ පුතා සුබට මෙන්න මේ කාරණේ බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට සුබ සූත්‍රයේදී උගන්වනවා. මේ සුබ මානවකයා සවැත් නුවර තමන්ගේ මිත්‍ර ගෘහපතියෙකුගේ ගෙදර වාසය කරන කාලේ මේ සුබ මානවකයාට දැනගන්න ලැබුණ මේ සවැත් නුවර රහතන් වහන්සේලා ඉන්නවා කියලා. එහෙම මේ සුබ මානවකයාට දැනගන්න ලැබිලා සුබ මානවකයා තමන්ගේ මිත්‍ර ගෘහපතියගෙන් අහනවා මේ සවැත් නුවර ඉන්නවද ප්‍රසිද්ධ හොඳ රහතන් වහන්සේලා යමක් තේරුම් ගන්න. ඊට පස්සේ ඔහු කියනවා මේ ජේතවනාරාමේ ගෞතම බුද්ධ කියලා රහත් භාවයට පත්වෙච්ච උත්තමයන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා කියනවා. ඊට පස්සේ සුබ මානවකයා යනවා බුදුහාමුදුරුව හම්බෙන්න. බුදුහාමුදුරුව හම්බෙන්න ගිහින් සුබ මානවකයාට ඇතිවලා තියෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. මොකක්ද ප්‍රශ්නය? ස්වාමීනි මේ ගිහි ජනතාව නිවැරදිව ක්‍රියා කරනවා. නමුත් පැවිදි ජන පැවිදි උදවිය එසේ නිවැරදිව ක්‍රියා කරන්නේ කුසල් රැස් කරන්නේ. ගිහි උදවිය කුසල් රැස් කරනවා නිවැරදිව ක්‍රියා කරනවා. ඔබ වහන්සේගේ මතය මොකක්ද මේ පිළිබඳව? ඒක ඇත්තක්ද? එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මානවකය. මම ඔය එක පැත්තකටවත් බැඳෙන්නේ ගිහි අය වැරදි වැඩ කරනවද කුස අකුසල් රැස් කරනවද කුසල් රැස් කරනවද කියන එක කියන්නෝ මට ඕනකමකුත් නැහැ. පැවිදි අය අකුසල් රැස් කරනවද වැරදි වැඩ කරනවද කියලා මට කියන්න අවශ්‍යකමකුත් නැහැ. මම දකින්නේ මෙන්න මෙච්චරයි. මොකද්ද? විහිස්ස චාහං මානව පබ්බති දස්සවා මිච්ඡා පටිපත්තින්න වන්නේ. ගිහියෙක් වැරද්දක් කළත් පැවිද්දෙක් වැරද්දක් කළත් ඔහු වැරදි ප්‍රතිපත්තියක ජීවත් වෙනවා නම් ඒක මම වර්ණනා කරන්නේ මම මේ ඒක අගය කරන්නේ ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් වැරදි විදි හරි විදියට ක්‍රියා කරනවා නම් ගිහිස්ස චාහං මානව පබ්බජිතස්සච්ච සම්මා පටිපatti වන්නේනි මම පැවිද්දගේ වුණත් ගිහියගේ වුණත් නිවැරදි මාර්ගයේ තමයි මම අගය කරන්නේ එතකොට මේ පැවිදි පක්ෂය විශේෂයෙන්ම ශාක්‍ය පුත්‍රීය ශ්‍රමණයන් වහන්සේලා බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා වැරැද්දක් කරනවා නම් බුදුරජාණන් වහන්සේක වර්ණනා කරන්නේ බුදුරජාණන් වහන්සේට විරුද්ධ එහෙම නැත්නම් බුදු මග අනුගමනය නොකරන අන්‍ය තීර්ථකයෝ පරිබ්‍රාජකයෝ හරි දෙයක් කරනවා නම් ඒක අපහාසයට උපහාසයට බුදුරජාණන් වහන්සේ ලක් කරන්න සූදානම් නැහැ. Tamanට විරුද්ධ පිරිසක් මේ හරි දෙයක් කරන්න කියලා ඒක බැහැර කරන්නෙත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේට මේ සුබ මානවකයා ඉදිරිපත් කරනවා ස්වාමීනි මේ බමුණෝ කියන උදවිය කුසල ධර්මයන් පිරීමට කරුණු පහක් පෙන්눔 කරනවා. ඒ ඒ කරුණු පහ තමයි සත්‍යය, තපස, භ්‍රමචර්යාව, සජ්ජායනාව, ත්‍යාගය. මෙන්න මේ ධර්ම කරුණු පහ බමුණන් කුසල ධර්මයන් හැටියට ඉදිරිපත් කරනවා කියලා බුදුරජාණන් වහන්සේට සුබ මානවකයා ඉදිරිපත් කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා සුබ මානවකයාගෙන් ඔය බමුණෝ සත්‍යයත් තපසත් භ්‍රමචර්යාවත් සජ්ජායනාවත් ත්‍යාගයත් කියන මේ කරුණු පහ හොඳ දේවල් හැටියට සාර ධර්ම හැටියට Tamanගේ නුවණින් ප්‍රත්‍යක්ෂ කරගෙනද ඒ වගේ විපාක දැනගෙනද ඒ බමුණෝ ඒවා හොඳයි හැටියට ක්‍රියා කරන්නේ ප්‍රකාශ කරන්නේ එතකොට සුබ මානව කියනවා නැහැ ස්වාමීනි මේ බමුණෝ එහෙම මේවා පිළිබඳ අත්හදා බලලා සත්‍ය හොඳයිද නරකයිද තපස හොඳයිද නරකයිද භ්‍රමචර්යාව හොඳයිද නරකයිද සජ්ජායනාව හොඳයි නරකයිද එහි ප්‍රතිඵල මොනවාද ත්‍යාගවන්තකමේ ප්‍රතිඵල මොනවාද කියලා හොයලා බලලා නෙමෙයි ඒවා හොඳයි ධර්ම කරුණු හැටියට උන් අගය කරන්නේ. ඔවුන් ඒවා ධර්ම කරුණු හැටියට පෙන්වන්නේ ඔය ඒ බමුණන්ගේ ගුරුවරු ඒ බමුණන්ට ඒවා ඒ විදිහට උගන්ලා තියෙන නිසායි. බුදුරජාණන් වහන්සේට සුභමානවකයා උත්තර දෙනවා. ඊළඟ බුදුරජාණන් වහන්සේ අහනවා සුභමානවකය ඒ ගුරුවරුන් ඒ ධර්ම කරුණු හැටියට ඒවා ඉගෙන ගත්තේ කාගෙන්ද? ඒ අය ඒවා ගැන ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගත්තද? ඒ ගැන පරීක්ෂණ කළාද? ඒ ගැන අත්හදා බැලුවද? නැහැ ස්වාමීනි. ඒ ගුරුවරු, ඒ බමුණු ගුරුවරු ඒවා ඉගෙනගෙන තියෙන්නේ ඒවා ධර්ම කරුණු හැටියට ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ අයගේ ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන. මෙහෙම බලපුවහම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේක අන්ධ රැළකගේ ප්‍රකාශයක්. ඒ මොකද යමක් හරි හෝ වැරදි තවත් කෙනෙක් කීව පමණින් තමයි ඒ අය පිළිඅරන් තියෙන්නේ. ඒ ගැන සොයලා බලලා නෙමෙයි. තමන්ගේ ගුරුවරයා මේක මෙන්න මේවා ධර්ම කරුණු කියලා කිව්වහම ඒ ගැන විමසීමක් නොකර ගෝලයා ඒක පිළිගන්නවා නම් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒක අන්ධ මාර්ගයක්. ඒ ගුරුවරයාට කවුද මේවා හොඳයි කියලා කිව්වේ? ඒ ගුරුවරයාගේ ගුරුවරයා. ඒ ගුරුවරයාට කවුද මේවා හොඳයි කියලා කිව්වේ? ඒ ගුරුවරයාගේ ගුරුවරයා. මේක මේ විදිහට අනන්තය දක්වා ඉහළට යනවා. අතීතයට යනවා. නමුත් කිසිම කෙනෙක් මේ පිළිබඳ පරිශ්‍රණයක් කරලා නැත්නම් මේ සත්‍ය කියන්නේ මොකක්ද? තපස කියන්නේ මොකක්ද? භ්‍රමචර්යාව කියන්නේ මොකක්ද? එහෙම නැත්නම් ත්‍යාගවන්තකම කියන්නේ මොකක්ද? මේකේ ප්‍රතිඵල මොකක්ද? මේ තුලින් සමාජයට ලැබෙන ලාභය මොකක්ද කියලා කිසිම විමසීමක් නැතුව මේවා හොඳයි කියන නිසාම පිළිගන්නට යන්න එපා. ඒ පිළිබඳ තමන් අත්දැකීම් ඇති කරගන්න ඕන. ඒ පිළිබඳ විමසන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ සුබ මානවකයාට මෙහෙම කියනකොට සුබ මානවකයා කියනවා මේ පොක්කරසාති බමුණා ඇතැම් අයට උගන්ලා තියෙනවා මිනිස්්‍ය ධර්මයන්ට වඩා උසස් ආර්යයක් ඥාන එයාට තියෙනවායි කියලා පොක්කරසාටි කියනවා. Tamanට ඇතැම් මිනිස්යන්ට වඩා උසස් ආර්යයක් ඥාන තියෙනවා කියලා. ඒකට බුදුරජාණන් වහන්සේ සිනහවට ලක් කරනවා මේක. පොක්කරසාති බමුණා කොහොමද එහෙම කියන්නේ? පොක්කරසාති බමුණාට පුළුවන් ද එහෙමනම් අනුන්ගේ හිත් කියන්න? අනුන්ගේ හිත්වල තියෙන දේවල් කියන්න පුළුවන්ද? එතකොට සුභ කියනවා අනේ ස්වාමීනි ඔක්කරපාති බමුණට තමන්ගේ ගෙදර ඉන්න පුන්නා කියන දාසියගේ හිත ගැනවත් කියන්න බෑ. විනායගේ දේවල් කියනවා මිස. තියා කියන. එතකොට බුදුරජාණන් වහන්සේ නැවතත් සිනහවට ලක් කරනවා. උපහාසයට ලක් කරනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා උපතින්ම අන්ධ වෙච්ච අය. අයට මෙන්න මේක නිල්, මෙන්න රතු, මෙන්න සුදු, මෙන්න හිරු, මෙන්න චන්ද්‍රයා කියලා කිව්වට ඒ උපතින්ම අන්ධ අයට ඒ කිසිවක් ගැන වටහා ගැනීමේ ශක්තියක් නැහැ. ඒ සියල්ලම එකක් හැටියටයි ඒ යන්දියෝ දකින්නේ. රතු කිව්වත්, නිල් කිව්වත්, සුදු කිව්වත්, කහ කිව්වත්, හිරු කිව්වත්, සඳු කිව්වත් මේ උපතින්ම අන්ධභාවයටපත් වෙච්ච උදවියට ඒ කිසිවක් පිළිබඳව තීරණයකට එන්න පුළුවන් කමක් නැහැ. ඒක තමයි తත්වය. එහෙමනම් පොක්කරසාති බමුණ අන්ධයෙක්. ඒ මොකද මනුෂ්‍ය ධර්මයේ ඉක්ම වූ ආර්යඥාන Tamanට තියෙනවයි කියලා Taman හිතාගෙන ඇති. තවත් බමුණන්ට තියෙනවයි කියලා හිතාගෙන ඇති. නමුත් ඔහුට ඒ පිළිබඳව කිසිම විනිශ්චයකට එන්න පුළුවන් කමක් නැහැ. ඒක සිටිවිල්ලක් පමණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සුභ මානවකයේ අපි නිරන්තරයෙන්ම ලෝක ව්‍යවහාරයට එහෙම නැත්නම් ලෝකයේ පවතින තත්වයට එකඟ වෙන්නට ඕන. ලෝකය ගැන විමසීමක් ඇති කර ගන්නට ඕන. විමසලා බලලා හිතලා කියලා වචන පාවිච්චි කරන්න ඕන. නුවණින් සියල්ල තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. අර්ථවත් වචනයක්ම අපි සමාජයට ඉදිරිපත් කරන්න ඕන. අපි අපේ પરම්පරාවෙන් ඉගෙන ගත්තට, પરම්පරාවේ උදවිය අපට උගන්ලා තිබුණට ඒ මත ඉඳගෙන අපි ක්‍රියා කරනවා නම් අපි මේ ලෝකයේ සියලුම දෙනා අන්ධයෝ කියලයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතනදී පැහැදිලිව ප්‍රකාශ කරන්නේ මොකක්ද? හැම පුජ්‍යලයකම පින්වත්නි ලෝක ව්‍යවහාරයට එක එකඟ වෙන්නට ඕන. එහෙම නැත්නම් ලෝක ව්‍යවහාරයට පිටුපාල ලෝකයේ තියෙන සත්‍යතාවයට පිටුපාලා අපි දන්න මතයේ තුල ඒ මතයේ ලෝකයට ඉදිරිපත් කරමින් අපි ක්‍රියා කරනවා නම් ඒ සියලුම දෙනා පින්වතුනි අන්තිමට පරිහානිය කරා ගමන් කරනවා. ඒ විතරකුත් නෙමේ බුදුරජාණන් වහන්සේ මේ සුභ මානවකයාට පැහැදිලි කරන තවත් දෙයක් තමයි තවත් කෙනෙක් මේ දේ කීව පමණින් තමන් පිළිගන්න යන්න එපා. සුබ මානවකයාට බුදුහාමුදුරුව මේ සූත් සුබ සූත්‍රයේදී බොහොම ලස්සනට උගන්වනවා මේ කාරණේ. පොක්කර සාති බමුණ කියන කීව නිසාවක්, වාසෙට්ට බමුණ කිව්ව නිසාවක්, කස්සප කියන බමුණ කිව්ව නිසාවක්, භගු කියන බමුණ කිව්ව නිසාවක් තමන් යමක් හොයන්නේ නැතුව ක්‍රියාත්මක වීම තුළ සමාජයටත් තමන්ටත් විශාල විපත්තියක් එනවා. ඒ නිසා අපි නිරන්තරයෙන්ම යම්සි දෙයක් සමාජයට දෙන්නට ඕන කරන කරන්නේ සමාජයේ තියෙන සත්භාවය අනුව. එහෙම නැත්නම් ඇත්ත, එහෙම නැත්නම් ප්‍රායෝගිකත්වය තවත් විදිහකින් කියනවා නම් ලෝක ව්‍යවහාරයට එකඟවයි. අපි සමහරට ක්‍රෝධයටපත් වෙනවා. සමහර විට වෛරයටපත් වෙනවා. අපි උදාසීන වෙනවා. අපි යම් යම් කාමභෝගී දේවල් පිළිබඳව ඇලීමක් බැඳීමක් ඇති කරගන්නවා. බුදුරජා නොසන්සුන් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම තමයි පින්නතුනි උගන්ලා තියෙන්නේ නීවරණ පංච නීවරණ කියලා. අපේ හිතවල තියෙන යම් යම් කාමභෝගී අරමුණු ඉෂ්ට කරගන්න අපි ක්‍රියා කිරීම තුළ අපි සත්‍යය අපට වසන් කරනවා. ඒකට කියනවා කාමච්ඡන්ද කියලා. අපේ හිතවලට එන තරහ, වෛරය, ක්‍රෝධය තුළ අපි ක්‍රියාත්මක වීම තුළ ව්‍යාපාද කියන ආවරණයෙන් අපි යටපත් කරන්න උත්සාහ වෙනවා. මෙන්න මේ විදිහට කාමභෝගී ජීවිත ගත කිරීම, තරහ වෛරයෙන් ක්‍රියා කිරීම, ඒ වගේම නිරන්තරයෙන්ම ඈලි මෑලි ගතියෙන්, උදාසීනයෙන්, එහෙම නැත්නම් තීන මිද්ධ ගතියෙන් යුක්තව ක්‍රියා කිරීම, ඒ වගේම නොසන්සුන්ව කිසියම් අරමුණක ස්ථිර සාරව සොයන්නට විමසන්නට උනන්දුවක් නැතුව ඒ පිළිබඳ තහවුරු වීමක් නැතුව ආවට ගියාට වැඩ කිරීම තුළ ක්‍රියා කිරීම ඒ වගේම සියල්ල පිළිබඳව සැකයෙන් බලලා විනිශ්චයකට නොපැමිණීම තුළ ක්‍රියා කිරීම මෙන්න මේ දේ නිසා සත්‍ය වසන් වෙනවා සත්‍ය හොයාගන්න අපට උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ මෝලිය පග්ගුණ කියලා හාමුදුරු කෙනෙක් හිටියා. මේ හාමුදුරුවන්ට නිරන්තරයෙන්ම තිබිච්ච ආබාධයක් මොකක්ද? මානසික ආබාධයක් තියෙනවා. මොකද මේ භික්ෂුණීන්ගේ අගුණ එහෙම කිව්වොත් හාමුදුරුවන්ට තරහ යනවා. මෝලිය පග්ගුණ හාමුදුරුවන්ට හරියට තරහ යනවා භික්ෂුණීන්ගේ අගුණ කිව්වොත්. ඒ වගේම භික්ෂුණීන්ටත් තරහ යනවා මෝලිය පග්ගුණ හාමුදුරන්ගේ අගුණ කිව්වා. මොකක්ද මේකේ අදහස? මේ භික්ෂුණීන් වහන්සේලා අතරත් මෝලිය පග්ගුණ හාමුදුර අතරත් අනවශ්‍ය විදිහේ සම්බන්ධතාවයන් ගොඩනැගෙමින් පවතිනවා. ගේහසිත ප්‍රේමය ඒ නිසා ඇතිවෙන විතර්ක සිතුවිලි තුල මේ දෙගොල්ලම හිර වෙලා ඉන්නේ. එතකොට මෝලිය පග්ගුණ හාමුදුරන්ගේ කිසිම වරදක් දකින්නට භික්ෂුණීන් වහන්සේලා කැමැත්තක් දක්වන්න ඒ ආරාමයේ හිටිය. ඊළඟට භික්ෂුණීන්ගේ කිසිම අඩුපාඩුවක් දැකීමට කතා කිරීමටවත් මෝලිය පක්ගුණහාමුදුරුව ඉඩ දෙන්නේ නැහැ මේ භික්ෂුණීන් වහන්සේලාට තියෙන බැඳීම උඩ. මොකක්ද? මෙතන තියෙන්නේ අර ගේහසිත ප්‍රේමය. තවත් විදිහෙන් කියනවා නම් නීවරණ ධර්මයක් ක්‍රියාත්මක කරලා කාමච්ඡන්දය. භික්ෂුණීන්ගේ රූපය, ශබ්දය, ගන්ධ, රස, ස්පර්ශ මේ පිළිබඳව මූලිය පක්ගුණ හාමුදුරුව නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. මූලිය පක්ගුණ හාමුදුරුව මේ පිළිබඳ බැඳීමක් ඇති කරගන්නවා. උන්වහන්සේ ආපු කාරණය අමතක වෙලා මහානදම් පිරීම අමතක වෙලා වෙනත් අරමුණක් ඔස්සේ උන්වහන්සේ ක්‍රියාත්මක වෙනවා. එතකොට සත්‍ය ලෝක ව්‍යවහාරයට අනුව භික්ෂුණීන් වහන්සේලා තුලින් යම් යම් අඩුපාඩු වෙනකොට ඒවා ගැන කතා කරන්නවත් ඒව ගැන සොයලා බලලා අවවාදනු ශාසනා කරන්නවත් මෝලිය පක්ගුණ හාමුදුරුව නිසා අනිකුත් භික්ෂුන් වහන්සේලාට හෝ නිවැරදි මග යන භික්ෂුණීන් වහන්සේලාට හෝ ඉඩක් ලැබෙන්නේ නැහැ. මොකක්ද මේකෙන් වෙන්නේ? අර භික්ෂුණී ශාසනය තුලත් භික්ෂු ශාසනය තුලත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා. ඒ දෙගොල්ලම පිරිහෙන්න පටන් ගන්නවා ඒ නිසා. මේ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එක එක කෝණ ඔස්සේ බලන්ට අපි පුරුදු වුණොත් එහෙම නැත්නම් Tamanට ලැබෙන ලාභ ප්‍රයෝජන පිළිබඳව Tamanගේ සිටිවිලි උඩ Tamanගේ කාමක හැඟීම් උඩ Taman ක්‍රියා කිරීම තුල විශාල පරිහානියක් හැම පැත්තෙන්ම දකින්න ලැබෙනවා. මේ නිසා ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පග්ගුණ හාමුදුරන්ට කතා කරලා කියනවා. මෝලිය පග්ගුණ. ඔබ වැදගත් පවුලකින් මහාන වෙලා ඉන්නේ. ඒ වගේම ශ්‍රද්ධාවන්තවයි මහාන උනේ. ඇයි ඔබ මේ පමණ ඉක්මවා භික්ෂුණීන් පිළිබඳව ක්‍රියා කරන්නේ? ඒ නිසා ඔබට සත්‍ය සොයාගන්න බැරුව ඔබ විශාල අගාධයකට අහු වෙලා නේද කියලා. එතකොට මේ මෝලිය පග්ගුණ හාමුදුරුව බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා මගේ මේ සිත විපිලිසර වෙලා තියෙනවා. මේ සිත මට ඕන පාලනය කරගන්න මට බැරි වෙලා තියෙනවා. ඇයි මට පාලනය කරගන්න බැරි වෙලා තියෙන්නේ මගේ සිත කාමුක හැඟීම් ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. ඒ තුලින් විවිධ සිතුවිලි හට ගන්න පටන් අරන් තියෙනවා. ඒ සිතුවිලි වලට මම මෝරන්ට ඉඩ දීලා තියෙනවා. ඒ නිසා මට සත්‍ය සොයාගන්න බැරි වෙලා තියෙනවා කියන එක මූලිය පග්ගුණ හාමුදුරුවම පැහැදිලි කරගන්නවා. ඒ ඒ තුල මූලිය පග්ගුණ හාමුදුරුව වැරදි විදිහට ක්‍රියාත්මක වීම තුල මොකද වෙන්නේ? නපුරු වචන කියන්න පටන් ගන්නවා. භික්ෂූන් වහන්සේලා යම් අවස්ථාවක භික්ෂුණීන් වහන්සේලාගේ දොස් දකිනකොට මෝලිය පග්ගුණ හාමුදුරන්ට තරහ යනවා. බැනවදින්න පටන් ගන්නවා. ඇත්ත පෙන්눔 කරන්න උත්සාහ නොදී ව්‍යාජත්වයෙන් හැම දෙයක්ම වහගෙන ඉන්න සූදානම් වෙනවා. මෙතන මොකක්ද වෙලා තියෙන්නේ අර නීවරණ ධර්ම තුල තමන්ට සත්‍ය සොයා ගැනීමේ බරපතල අපහසුතාවක් ඇති කරනවා. මෙන්න මේ ධර්මතාවයේ තමයි බුදුරජාණන් වහන්සේ අවසාන අර මා මුලින් ප්‍රකාශ කරපු අඤ්ඤතිත්‍ය පඨම අඤ්ඤතිත්‍ය සූත්‍රයෙන් පැහැදිලි කරේ. මිනිස්සු කල්පනා කරන්නේ Tamanගේ මතයේ ගොඩක් වෙලා ජීවත් වෙන්න. ඇයි ගොඩක්කල් ඒ විදිහට ජීවත් වෙන්නේ? Tamanට සත්‍ය සොයාගන්න බැරිව නෙමෙයි. උත්සාහවන්ත වුණොත් ලෝකයේ සත්‍ය සොයාගන්න පුළුවනි. ඇත්ත මොකක්ද කියලා සොයාගන්නට පුළුවනි. නමුත් Taman ඒ වෙනුවෙන් උනන්දුවක් වෙන්නේ නැහැ. Tamanට ලැබෙන ලාභයෙන් මගහැරී යන නිසා. ඒ නිසා Tamanගේ මතය තුල Taman ක්‍රියාත්මක වෙනවා. ඇත්ත හොයාගන්න කිසිම උත්සාහයක් කරන්නේ නැහැ. මේක බුදුරජාණන් වහන්සේ මේ සිතුවිලි පිළිබඳව ඇතිවන ගැටලුවක් හැටියටයි පැහැදිලි කරන්නේ. දැන් කාමච්ඡන්දය කියන නීවරණය නිසා එහෙම නැත්නම් අපි කාමභෝගී ජීවිත ගතකරනද ඒ තුල අන්තවාදීව ක්‍රියාකරනද දකින දකින රූප පිටිපස්සේ යන්න ඇහෙන ඇහෙන ශබ්ද පිටිපස්සේ ගිහින් ඒ පිළිබඳව ආසාවක් ඇඳීමක් බැලීමක් ඇති කරගන්න අපි ක්‍රියාත්මක වෙනවා ශබ්ද විතරක් නෙමේ ගඳ සුවඳ ශරීර ස්පර්ශ මේ හැම දෙයක් තුළම අපි අපේ ලාභය ගැන ඒ වෙලාවට ලැබෙන తాවකාලික වින්දනයක් අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමක් ගැන ක්‍රියා කිරීම නිසා අපි මොනම අවස්ථාවකවත් සත්‍යය සොයාගන්න උනන්දු වෙන්නේ මේ වගේ තියෙන ආදීනව ගැන කල්පනා කරන්න උනන්දු වෙන්නේ ඒ වගේම තමයි අනිකුත් කාරණා පිළිබඳ නීවරණ ධර්ම අතර මේ නිසා එක කෝණයකින් හැම වෙලාවෙම අපි බලනවා ඒ කෝණයෙන් බැලීම නිසා Tamanට පේන්නේ Taman ගත්ත මතේ හරි. හැබැයි හෘදේ සාක්ෂියට එකඟව සොයලා බැලුවොත් Tamanට වැටහෙනවා මම මේ යන ගමන වැරදි. නමුත් මම නිවැරදි මාර්ගයේ යන්නට නම් මට තියෙන ලාභ ප්‍රයෝජන කීර්ති ප්‍රශංසා සෑම දෙයක්ම කැප කරන්න ඕන. ඒක මට පාඩුවක්. ඒ නිසා මම ඇත්තට පිටුපාලා ක්‍රියා කරනවායි කියන එක Taman දැන දැනම Taman ක්‍රියාත්මක වෙනවා. තවත් සමහරෙක් ක්‍රියාත්මක වෙනවා තමන්ගේ පාරම්පරික දර්ශනය අනුව. පාරම්පරික උරුමය අනුව ක්‍රියාත්මක වෙනවා. අපේ තාත්තා එහෙම නැත්නම් අපේ පියා අපට උගන්ලා තියෙන්නේ මෙහෙමයි. මේ මගේ යන්න කියලා. අපේ අම්මා අපට කියලා තියෙන්නේ මෙහෙමයි. අපේ ආච්චි සීයා කිරියත්තලා කිරියම්මලා අපට කියලා තියෙන්නේ මෙහෙමයි. ඒ අය අනුගමනය කළේ මෙහෙමයි. නමුත් ඔහුට වැටහෙනවා මේ මතේ වැරදි. මේ අපි මේ පාරම්පරිකව මෙහෙම හිතනවා නම් වැරදි. මේ මතේ ගියොත් එහෙම මේක රටට මහා අනර්ථයක්. Tamanට අරත් අනර්ථයක්. Tamanටත් කරදරයක් නැති, අනුන්ටත් කරදරයක් නැති මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ තෝරගන්නට කියලා තියෙන්නේ. නේව අත්තව්‍යාබාධායපි සංවත්තති. නේව පරව්‍යාබාධායපි සංවත්තති. ඒක තමයි එතන තමයි අර්ථය තියෙන්නේ. මොකක්ද? තමන්ගේ පැත්ත ගැන හිතනකොට තමන්ටත් විපත්තියක් නැත්නම් ඒ වගේම අනුන් ගැන හිතනකොට අනුන් කියලා කියන්නේ පින්නතුනේ අපි ජීවත් වෙන රට. අපි ජීවත් වෙන්නේ තනියම නෙමෙයි. Taman ජීවත් වෙනකොට Taman නිරන්තරයෙන්ම කල්පනාවට ගත යුතු කාරණයක් තියෙනවා. අපි සමාජයක ජීවත් වෙන්නේ. මම මා ගැන විතරක් හිතලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මා ජීවත් වෙන සමාජයේ මගේ දෙමව්පියෝ ඉන්නවා, මගේ වැඩිහිටියෝ ඉන්නවා, මට බාල උදවිය ඉන්නවා, මට වැඩි වැඩිමහල් උදවිය ඉන්නවා. ඒ වගේම ගමක් තියෙනවා, එහෙම නැත්නම් රටක් තියෙනවා. ඒ රට තුල විවිධ සමාජ කොටස් ක්‍රියාත්මක වෙනවා. ಜಾති වශයෙන්, ආගම් වශයෙන්, කුල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ සියල්ලටම කරදරයක් නැතුව මම ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව Tamanට වැටහීමක් ඇති වෙන්න ඕන. මේක තමයි බුදුරජාණන් වහන්සේගේ එහෙම නැත්නම් බෞද්ධ ඉගැන්වීම් වල පෙන්눔 කරන ආචාර ධර්මය. Taman ගැන විතරක් හිතලා බෑ. Tamanට ලැබෙන ලාභය ගැන විතරක් හිතලා බෑ. අපි Tamanට ලැබෙන ලාභය ගැන විතරක් හිතනවා නම් පින්නතුණි අපි උදාාර මනුෂ්‍ය බවට පත් වෙන්නේ නැහැ. අපට හොඳ මනසක් තියෙනවා. අපට හිතන්න මතන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අපි ජීවත් වෙන්නේ මේ අපේ අපි ජීවත් වෙන ලෝකේ අපෙන්ම අවසාන කරන්නට නෙමෙයි තවත් પરම්පරාව ගණනාවක් මේ ලෝකේ මේ රට මේ ජාතිය පවතින්නට ඕන. ඒ වගේම අපි යම් ආකාරයකින් අද උරුම කරගෙන තියෙනවා නම් යම්සි සංවර්ධනයක් ඒ සංවර්ධනය තව ඉදිරියට 10000 ගුණයකින් වැඩි වෙන්නට ඕන. එහෙමනම් ඒ සංවර්ධනය මගේ සංවර්ධනයක් විතරක් නෙමේ පොදු මහත් ජනතාවගේම සංවර්ධනයක්. ඒ සංවර්ධනයේට මම දායක වෙන්නේ කොහොමද? මම කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. මම වැරදි මතයක ඉන්නවා නම් ඒ වැරදි මතය මම තේරුම් ගන්නට ඕන. ඊළඟට මම නිවැරදි මතයට යන්න ඕන. නිවැරදි මතයට යනකොට සමහර විට මා මෙතෙක් අනුගමනය කරපු ප්‍රතිපත්තිය, මා මෙතෙක් අනුගමනය කරපු දර්ශනය වැරදි වෙන්න පුළුවනි. නමුත් මම නිවැරදි මතයට යනකොට ලෝකයේ ඇත්තටයි මම යන්නේ. සත්‍යයටයි මම ගමන් කරන්නේ. ඒ සත්‍ය කොතනද කියන එක තමයි පිළිබඳව තමයි විමසීමක් කරන්න ඕන. එතනදී තමයි බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ තමන්ගේ પરම්පරාව ගැන හිතන්න එපා. තමන් මෙතෙක් අනුගමනය කරපු ක්‍රියාමාර්ග මෙහෙම්මයි කියලා හිතන්නත් එපා. තමන්ගේ දෙමව්පියෝ කියලා තියලා තියෙන දේ මෙහෙමයි කියලා හිතන්නත් එපා. තමන්ගේ ගුරුවරු කියලා තියෙන්නේ මෙහෙමයි කියලා හිතන්නත් එපා. මොකද ඒ ගුරුවරු ඉගෙන ගත්තේ තවත් ගුරු පිරිසකින් වෙන්නේ අර සුබ මානවකයාට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරලා අහනවා සුබ මානවකේ. ඔය සත්‍යය, තපස, ඒ වගේම සජ්ජායනාව, ත්‍යාගය වැනි ඔය ධර්ම කරුණු බමුණු ධර්ම හැටියට නුඹට ඉගැන්වේ නුඹ ඉගෙන ගත්තේ තවත් ඒ බමුණෙකුගෙන්. ඒ තෝදෙය කියන බමුණගෙන් වෙන්න පුළුවනි. ඒ බමුණට ඒව උගන්වන්නේ කවුද? ඒ ඒ බමුණගේ ගුරුවරයා. ඒ බමුණට ඒ ඒ බමුණ ඒ ඒ ධර්ම කරුණ ඉගන්වන්නේ කවුද? ඒ බමුණගේ ගුරුවරයා. හැබැයි මේ එක බමුණු ගුරුවරයෙක්වත් මේවා ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් අරන්නේ මේවා පිළිබඳ පරීක්ෂණ කරලා නැහැ. මේ වගේ ප්‍රතිඵල මොනවද කියලා හොයලා නැත්නම් අන්ධ වැලක් මේ තියෙන්නේ. ඇයි පාරම්පරිකව ගෙන ආපු මතවාදයක් ගොඩනගාගෙන තියෙන්නේ. ඒ පාරම්පරික මතවාද බුදු බුද්ධ මතයට එකඟ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ සොයලා බලලා විමසලා කතා කරලා සාකච්ඡා කරලා සංවාද කරලා Tamanටත් කරදරයක් නැති අනුන්ටත් කරදරයක් නැති නිවැරදි මාර්ගයට එන්න කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ අඤ්ඤතිත්‍ය පඨම අඤ්ඤතිත්‍ය සූත්‍රයේදී අපට උගන්වන ඊටාම වැදගත් දර්ශනය තමයි ඉගැන්වීම තමයි අපි ගහ බන ගන්නවා නම් අපි වාද විවාද වෙනවා නම් එක එක කණ්ණාඩි වලින් ලෝකය දිහා බලන්න උත්සාහ කරලා ඒක වැරදි. ලෝකයේ එක එක කෝණ වලින් බලන් දෙමේ උත්සාහ කරන්නට ඕන කරන්නේ. ලෝක ව්‍යවහාරයේ දිහා බලලා තීන්දුව ගන්නට ඕන කරන්නේ. ලෝකයේ ඇත්ති පැවැත්ම හරියට සොයලා බලලා තීන්දුව ගන්නට ඕන කරන්නේ. එහෙම උනේ නැත්නම් අපි විශාල අගාධයකට යනවා. අපි જાතියක් හැටියට බලනකොට රටක් හැටියට බලනකොට මේ යුගයේ ජීවත් වෙන අපි මේ කාරණය හොඳට හිතට ගන්නට ඕන කරනවා. අපි ලෝකයේට මිනිස්යන් හැටියට උත්පත්ති ලැබලා ඉන්නේ. මේ මනුෂ්‍ය ජීවිතයේ තියෙන වටිනාකම තමයි යමක් හිතලා මතලා ක්‍රියාත්මක වෙන්න පුළුවන් ශක්තිය. ඒක වෙනත් කිසිම සත්වයකට නෑ පින්නතුනි. ඒක තියෙන එකම සත්වයා මිනිස්යා. අද මිනිස්යා ලෝකයේ පුදුම දේවල් කරලා තියෙනවා. විස්මය ජනක දේවල් කරලා තියෙනවා. ඔහු Tamanගේ බුද්ධිය ප්‍රබෝධමත් කරගෙන ඒ බුද්ධිය තුලින් විශාල ඥාන සම්භාරයක් එකතු කරගෙන ලෝකේ මහා අරුම පුදුම දේවල් කිරීමට මිනිස්යාට හැකියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ලෝකයේ පරම සත්‍ය වූ අනිත්‍ය මෙනෙහි කරලා. ඒ අනිත්‍ය මෙනෙහි කිරීම තුලින් හිත දියුණු කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ මිනිස්සෙක්මයි. එහෙමනම් මිනිස්යාගේ තියෙන ශක්තිය අසීමිතයි. ඒ අසීමිත මිනිස් ශක්තිය යොදවගෙන අපි ලෝක தત્ත්වයේ පිළිබඳ විමසීමකින් ක්‍රියාත්මක නොවේ. ආවට ගියාට කවුරුවත් කිව්වට කටයුතු කිරීම තුළ තමයි අපි විශාල විපත්වලට කරදරවලටපත් වෙන්නේ. ඒ වගේම නොයෙක් විදිහේ කලහ වාද විවාද ඇති වෙන්නෙත් පින්නතුනි සත්‍යයට පිටුපාලා ක්‍රියාත්මක වීම තුළ. සත්‍ය අපි සොයන්නට ඕන. බුදුරජාණන් වහන්සේ එදා බෝසත් පාරමී ධර්ම පිරුවා කියලා කියන්නේ මේ සත්‍ය සොයාගෙන ගිය ගමනක්. ඊට අවශ්‍ය කරන අභ්‍යාස පුරුදු පුහුණු කිරීමේ ගමන. උන්වහන්සේ එදා බුද්ධ ගයාවේදී අර සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ හැබෑ සත්‍ය සොයාගත්තා කියන එකයි. ඒ සත්‍ය සොයාගත්ත උත්තමයන් වහන්සේ ඒ අවබෝධ කරගත්ත ධර්මතාවයේ උඩ ජීවත් වෙන අපි හැම දිනාටම දෙන පණිවිඩය තමයි කවුරුවත් කිව්වට පිළිගන්නට එපා. Tamange parapuren මේ දේ පෙන්눔 කළා කියලා පිළිගන්නට එපා. අපි අන්ධය හැටියට ක්‍රියා කරන්නට එපා. අන්ධ ජීවිත ගත කරන්නට එපා. අන්ධ પરම්පරාවක් බවට පත් වෙන්නට එපා. හැම විටම ප්‍රත්‍යක්ෂ කරගන්න. හොඳට හොයලා බලන්න. එහා මෙහා පෙරලලා බලන්න. උඩු යටි කුරු කරලා බලන්න. ඇත්ත නැත්ත හොයලා බලන්න. ප්‍රතිඵලය විමසලා බලන්න. ඒ ප්‍රතිඵලය තුල Tamanට සැනසෙන්න පුළුවන් නම් මෙන්න සත්‍ය කියලා ඒක ලෝක ව්‍යවහාරයේට එකඟ නම් ඒ එකඟ ධර්මතාවය Tamanට විපත්තියක් නැත්නම් තවත් Taman ජීවත් වෙන සමාජයේ තවත් කෙනෙකුට විපත්තියක් නැත්නම් ඒ මතය අනුගමනය කරන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ධම්මගේ හරිම ස්වාධීන මාර්ගයක්. කාටවත් ගැති වෙච්ච දෙයක් නෙමෙයි. ඒ නිසා බුදුහාමුදුරුව අපට නිරන්තරයෙන්ම ප්‍රකාශ කරන දේ තමයි ලෝකයේ සත්‍යයට පිටුපාලා අපි ක්‍රියාත්මක නොවෙනවා නම් කවදාවත් මෙතන කලහයක් නැහැ. විවාදයක් නැහැ. අපි සත්‍යයට එකඟව ක්‍රියාත්මක වෙනකොට එතන සාමකාමී සමාජයක් ගොඩනගෙනවා. ඇත්ත නැත්ත අපි සොයාගෙන සත්‍ය අනුව ක්‍රියාත්මක වීම තුළ අපි සදාකල් සැනසille ජීවත් වෙනවා. ඒ විතරකුත් නෙමේ අනාගතේ මේ රටේ බිහිවෙන ඊළඟ පරපුරටත් නිදහසේ නිවහල්ව ජීවත් වීමේ ශක්තිය ඒ තුලින් උදා කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා අද මේ ධර්ම දේශනාවට සවන් දුන්න ඔබ හැම දිනාම තේරුම් ගත යුත්තේ බුදුරජාණන් වහන්සේ මේ අන්ධයින් පිළිබඳව එවැගේම මේ ಜಾති අන්ධයින්ට ඇතෙක් පෙන්වීම පිළිබඳ මේ නිදර්ශන කීපයෙන්ම අන්ධයව බවට අපිපත් වෙන්නේ නැතුව ලෝක ව්‍යවහාරය ගැන හිතලා සැබෑ తත්වය ගැන හිතලා Tamanට తాවකාලිකව ලැබෙන වාසි ප්‍රයෝජන ගැන හිතන්නේ නැතුව සත්‍යතාවයට ගරු කරමින් Tamanටත් කරදරයක් නැති මුළු මහත් සමාජයටමත් විපත්තියක් නැති විදිහට Tamanගේ ජීවිත ගොඩනගාගෙන සත්‍යයට එකඟව ක්‍රියා කරලා ඒ තුලින් විපුල ඵල ප්‍රයෝජන ලබාගෙන මෙලොවත් සැනසille ජීවත් වෙලා පරලොවත් සැනසille ජීවත් වෙලා කෙලවර උතුම් වූ නිර්වාණ ධර්මයෙන් සැනසීම සාක්ෂාත් කරගන්න ලෙසයි. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමදෙනාම මේ කරුණු තේරුම් අරගෙන Tamanගේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් වාසනාවන්ත කරගෙන කෙලවල උතුම් වූ නිර්වාණ ධර්මයෙන් සැනසීම ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං දේවෝ අස්සතු කාලේන සස්ස සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ ධර්ම ශ්‍රවණානිසංසයෙන් සෑම දිනාටම උතුම් වූ නිර්වාණ ධර්මයෙන් සැනසීම ලැබේවයි සිතා සාදර සිතින් යුක්තව පින් අනුමෝදන් විය යුතුය ධර්මානුශාසනා පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ වාර්යපුල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජ මහා විහාරය කුරුණෑගල ඇත්කඳ රාජමහා විහාරයේ යන උභය විහාරාධිපති ආචාර්ය පූජ්‍යපාද තුඹුල්ලේ ශ්‍රී සීලක්ඛන්ද වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක ස්වාමින්වයන් වහන්සේ Thank you.